සමින් බුදු වදනින් සිත නිවන මේ හෝරාව බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම ඔබ වෙත ගෙනෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත සල්ලේක සූත්‍රය ඇසුරින් ඔබ වෙත දිගහැරෙන 11 වෙනි ධර්ම දේශනාවයි මෙලෙසින් ගෙනෙන්නේ සුපුරුදු ලෙසින් අදත් මේ උතුම් ධර්ම මන්දිරයේට මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදු නාද නංවා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 යං වූ චුන්ද සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනානුකම්පේන අනුකම්පං උපාදාය කතං වූ තං මයා ඒතානි චුන්ද රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරගතානි ධායත චුන්දමා පමාදත්ත මා පටිවිප්පටිසාරිනෝ අනුවත් අයං වූ අම්මා කං අනුශාසති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමේ අරමුණෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මේ සුපින්වත් පිරිස අපි කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක් තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ සල්ලේක සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද තෙරුන් වහන්සේ ආරමුණු කරගෙන අපි හැමෝටම මම සල්ලේක පරයය දේශනා කරා. මම පරික්‍රමන පරයය දේශනා කරා. මම උපරිභාග පරියාය දේශනා කරා. මේ විදිහට මේ පරියාය පහ ගැනම සඳහන් කරලා දේශනා කරනවා කෙනෙකුට චිත්ත අභ්‍යන්තරගතව තියෙන සියලු කෙලෙස් ධර්ම දුරු කරගන්න අවශ්‍ය කරන සියලු පරියාය ධර්මයන් දේශනා කරා. රුක්ක මූල අරඤ්‍ය ශුන්‍යාගාරගත වෙන්න ධ්‍යාන වඩන්න විපස්සනා වඩන්න පස්සේ විපලිසර වෙන්න එපා පස්සේ පසුතැවෙන්න එපා කියලා මේ ඒක මගේ අනුශාසනාවයි කියලා සල්ලේක සූත්‍රයේදී සඳහන් කරනවා. හරි. ඉතින් මම හැමදාම මතක් කරනවා දැන් මේ පහුගිය සූත්‍ර මේ සූත්‍රය ඇසුරින් අපි දැන් මේ අද 11 වෙනි ධර්ම දේශනාව සූත්‍ර ධර්ම 10 දීමත් මතක් කරේ ඒ දේශනා 10 දීමත් මතක් කරා හුඟක් වෙලාවට මේ සූත්‍රය අවසානයේ සඳහන් කරනවා මේක මහා සාගරය වගේ ගැඹුරුයි කියලා. අපේ හිතක උපදින සියලු කෙලෙස් ධර්මයන් හිමීසරේ උගුල්වලා දාන ක්‍රමවේදයක්. පරියායක් මේ සූත්‍රයේදී හොඳටම පැහැදිලි කරනවා පිළිබඳව. දැන් අපි කාරණා 44ක් පිළිබඳව අකුසලයන් නැගෙන කාරණා 44ක් පිළිබඳව සාකච්ඡා කරා. හිංසාකාරී අදහස් ඇතිවීම, ප්‍රාණඝාත කරන්න අදහස් ඇතිවීම, අදත්තා දාන කරන්න අදහස් ඇතිවීම, කාමයේ වර්ධවා ඇතිරෙන්න අදහස් ඇතිවීම, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප, දැඩි ලෝභය, දැඩි දේශය, ඊළඟට මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා ඔය විදිහට අපි කාරණා 44ක් අපේ හිතවල උපදින අකුසල කාරණා 44ක් දේශනා සාකච්ඡා කරා. එතකොට මේ කාරණා 44ම අරගෙන පළවෙනි පරයය අපි දැන් සාකච්ඡා කරා. නමුත් අපි දැන් ඒක ටික ඔක්කොම එකට අරගෙන සාකච්ඡා කරමු එකින් එක. මේ ඔක්කොම අකුසල් ටික අරගත්තොත් වෙනත් ඒ අකුසල් නැති වුණොත් ආයෙ මොකුත් නැහැ. හරිද? එහෙනම් දැන් අපිට එක වර්ගීකරණයක් තියෙනවා මේ සූත්‍රයේදී. අපේ సంతානය තුළ ඇතිවිය හැකි සියලුම අකුසල්. ඒවා ඒවා බෙදිලා බෙදිලා තමයි මේ බොහෝ කෙලෙස් වලට කෙලෙස් 1500 පිළිබඳ වුණා සඳහන් වෙලා තියෙන මේ වගේ ඒ ඒ ටිකම ආයෙ බෙදි බෙදි ආවිල දැන් මෙතනදී 44කට ගොනු කරලා. හරිද? මේ 44ට අමතරව වෙනත් අකුසලයක් නැති වෙන විදිහට. එතකොට මේ 44 ගැන අවධානය යොමු කරගෙන යම්කිසි කෙනෙක් මේ කියන පරයාය ධර්මයේ Taman තුල වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ නම් ඒතනත්තාට නිවන් දකින්න පුළුවන් කියන එකයි මේ කාරණාව. තේරුම හැම සූත්‍ර ධර්මයකම එක කොනකින් පටන් අරගෙන ඊළඟ අන්තය දක්වාම තියෙනවා කොයි විදිහටද අපි නිවන් දක්වාම අරමුණු කරගෙන කටයුතු කරන්නේ කියලා. මේකේ පළවෙනි කාරණාව අපි දිගටම සාකච්ඡා කරේ ඒකට කියනවා සල්ලේක පරියාය කියලා. හරිද? සල්ලේක පරියාය කියලා කියන්නේ දැන් මට මේක මෙහෙම කියන්න පුළුවන් යම් වැරදි දෙයක් නැත්නම් අපි හිතමු යම් වැරදි තැනක මම වාසය කරනවා. හරිද? මට පළවෙනියෙන්ම තේරෙනවා මම ඉන්න තැන වැරදි කියලා. අපි කොහරි වාසය කරන ප්‍රදේශයක් කියලා හිතන්නකෝ. ඉස්සෙල්ලාම මට වෙන්නේ මොකද්ද? මම මෙතනින් සම්පූර්ණයෙන්ම අපිටක මහා ඝන කැලයක මම දන්නේ නැහැ බොහොම විසගුරු සර්පයෝ බොහොම තරුණු සත්තු ඉන්න අනතුරු සහිත තැනකයි බලනකොට මම ඉඳලා තියෙන්නේ. ඒක ඉස්සෙල්ලාම මම දැනගන්නවා. දැනගත්ත ගමන් මට දැන් මේකෙන් අයින් වෙන්න යෝනේ. ඉස්සෙල්ලා මම අදහස් කරගන්නේ මොකක්ද? ඉස්සෙල්ලා මගේ හිතේ උපදින්නේ මොකද්ද? මම මෙතනින් අයින් වෙන්න ඕනේ. මේ කැලේ නොයේකුත් දේවල් තියෙනවා කියලා හිතන්නකෝ. වටිනා දේවල් තියෙනවා, නිදන් තියෙනවා, තව එක එක ඒවා තියෙනවා කියලා. ඉතින් ඒ වාට ඇවිල්ලා සමහර අය ඉන්නවා මෙතන. හැබැයි ඒ ඉඳීමෙන් අන්තිමට එයා කට්ටියට ඒවත් නැති වෙනවා. මේවත් නැති වෙනවා. නේද? ඉතින් තණ්හාවින්ද මේ කැලේට ඇවිල්ලා මහා විසගෝර සර්පය, මහා විස සහිත සත්තුන් බොහෝ අනතුරු සහගත මේ කැලේ තියෙන පොඩි පොඩි දේවල් හින්දා නේද පොඩි පොඩි දේවල් හින්දා මම මේ කැලේට වෙලා ඉන්නේ නැහැ මම මේ කැලෙන් අයින් වෙනවා අයින් වෙනවා කියලා ඉස්සෙල්ලාම අයින් වීමේ අනිත් අය ඔහේ මේ කැලේ හිටපු දෙයින් අනිත් අය හිටියට මම මේකේ ආදීනව දන්නවා ඒකද මම මේකෙන් අයින් වෙනවා කියන අදහස් නේද කෙලෙස් අයින් කරගන්න ඕනේ කියන අදහස ඕනද නැද්ද හරි ඊළඟට ක්‍රමයක් ඕනේ නේද ඔය ක්‍රමෙන් මේ කැලෙන් සම්පූර්ණයෙන් අයින් වෙන තුරුම ඔය අදහස තියෙන්න ඕනද නැද්ද? එහෙනම් සල්ලේක පරයය කියන එක නිවන දක්වාම උදයක්. හරිද? නමුත් එතනින් පටන් ගන්න වෙනවා අපිට. නේද? එහෙම නේද? අන්න ඒ වගේ මේ කෙලෙස් ධර්ම 44ක් ගැන දැනගත් අපි කල්පනා කරන්න ඕනේ. දැන් ඉතින් මම මේවා නැතුව අන් අය අපිට වෙලා තියෙන්නේ එක දෙයක් තමයි අනිත් අය වැරදි කරනකොට පින්වත් මේ පැත්තට ඇදී ඇදී ඇදී ඇදී ඇදී ඇදී යන ස්වරූපයක් තියෙනවා. ලෝකයේ අන් අය මේකුත් වැරදි ආකාරයට හැසිරෙනවා, වැරදි දේවල් කරනවා. මේ බලන්න මේක බෝවන රෝගයක් වගේ. හ්ම්. පරුස වචන කියන එක ගැන ඒක හොඳම උදාහරණයක්. මම හුඟක් වෙලාවට පරුස වුණේ අන් අයගේ වැරදි හින්දාද නැද්ද? මගේ හිත පරුස වචන කියන තත්ත්වයටපත් උනේ අන් අයගේ වැරදි හින්දාද නැද්ද? නේද? එහෙනම් බෝ වෙලාද නැද්ද? වෙන කෙනෙක් මට පරුස වචනෙන් කතා කරොත් හදිස්සියේ මොකද වෙන්නේ? නේද? ඒ රබර් බෝලේ පොලේ ගහනවා වගේ අනිත් පැත්තට මගේ පැත්තේ පරුස වචනයක්. ඒ කියන්නේ වෙන කෙනෙකුට මගේ හිත හොල්ලන්න පුළුවන්. ලැජ්ජා නේද? ලැජ්ජා වෙන්න ඕනද නැත්නම්? වෙන කෙනෙකුට මට පෞරුෂයක් නැහැ කියන්නේ. ඇයි වෙන කෙනෙකුට පුළුවන් මාව පෞරුෂ කරන්න. මාව අපාය යන වැඩපිළිවෙල වෙන කෙනෙකුට හදන්න පුළුවන්. නේද? ඊළඟට බොහෝ දෙනා මේ ලෝකේ බලන්න අද මේ කාලේ වෙනකොට පින්නත් නේ. ඊටාම ලැජ්ජාව කියන එක සම්පූර්ණයෙන් නැති කරගෙන මිනිස්සු ත්‍රිසංගත සත්තු වගේ රාග ආදී කෙලෙස් ධර්ම හින්දා හරියට නිකන් නේද? නිකන් අර ඒ ඒ රාගය ආදී කෙලෙස් ධර්ම වලින් උපදින්නේ යම් කිසි සැප වේදනාවක්. ඒ සැප වේදනාව මැත්තේ මුළු ජීවිතේම යට කරගෙන මහා සැපවත් ජීවිත විඳිනවා වගේ මහා දුක් සහිත ජීවිත විඳිනවා. මල පොරයක් කියන්නේ. නේද? පොරැල්ලිලා. ඉතින් එවැනි ලෝකයකට එවැනි ලෝකයක් සමීපයේ වාසය කරන ඇත්තන්ට විශේෂයෙන් අපේ දරුවන්ට එහෙම තදින් මේ පැත්තට ඇදිලා යන ගතියක් තියෙනවා. අන් අය මේ විදිහට කරනවා ඇයි මම මෙහෙම ඉන්නේ කියලා අදහසක් තියෙනවා. ඉතින් අන් අයගේ වැරදි බෝ වෙන ස්වરૂපය අපේ හිත් වලින් අයින් වෙලා දැඩි අදිෂ්ඨානයෙන් ඒ වැරදි වලින් අයින් වෙලා තමන්ගේ මේ ජීවිතයත් යහපත් කරගෙන සසර ජීවිතයත් සුවපත් කර ගැනීම සඳහාමයි සල්ලේක පරියාය. හරි? අන් අය ඉතේ වාසය කළාට අපි නම් එහෙම කරන්නේ නැහැ. අන් අය එහෙම වාසය කරාට අන් අය හිංසාකාරීව සිටින්නෝය මම මෙහි එසේ වන්නේ නැත අප නම් මෙහි මෙසේ වන්නේ නැත අපි හිංසාකාරී අදහස් වලින් අයින් වෙලාම ඉන්නවා මම ප්‍රාණඝාතයෙන් අයින් වෙලාම ඉන්නවා මම අදත්තාදානෙන් අයින් වෙලාම ඉන්නවා දැන් අද කාලේ වෙනකොට හොඳට හොරකම් කරගෙන හොඳට සැපට ජීවත් වෙන කට්ටිය ඉතින් දකින්න හැටි දෙනවා අපිත් ටික හොරකම් කරන්න මේ අවස්ථාවකුත් තියෙන ඉතින් හොරකම් කරගත්තාම මොකද අපේ වෙන්නේ නෑ මොකුත් වෙන්නේ නැහැ හොරකම් කරන්නේ නේද ඔය කිසි වැරද්දක් නැතුව අනුන්ට කත්තා දින්නේ අර දැන් හරක් වෙලා ඉපදිලා නේද? ඉවරක් නැතුව අර අර දුක් විඳින්නේ නේද? අපි කියන්නේ කඹරනවා කියන්නේ නේද? එහෙනම් ඇයි ණය තමයි ඔය? ණය තමයි කියන්නේ පඩියකුත් නැහැ මොකක්වත් නැහැ. බේර ගන්න කවුරුත් නැහැ. ගුටි කාලේ ඉවරකුත් නැහැ. හරියට වෙලාවට කණ්ඩත් නැහැ. වතුරත් නැහැ. නේද? ඉවරක් නැතුව කාට හරි හම්බ කරන්න ලෑස්ති වෙලා. ඉතින් ඒ තමයි ගෙවපු ගත්තු ණය හොරගම් කරපුවා. විඳවන්න ගියාම නේද මම හැමදාම කියන්නේ මේ මේක මතකම තියාගන්න ඕනේ ඒක නිසා දැන් හැම වෙලේම කියන්න ඕනේ කවුරුවත් දන්නේ නැති වෙලාවක වලක වැටෙනවා හරිද කවුරුවත් දන්නේ නැහැ මම පාළු පාර යනකොට අඩි 10ක 15ක වලකට වැටෙනවා දැන් මම මොකද කරන්නේ යන්දම් මගේ යාළුවෙක් දැනගත්තා නම් කම්බියක් හරි මොකක් හරි දාලා මාව ගන්නවා ඉවුර හූරන්නත් බලන බලන හරි අමාරුයි දැන් තනියම ගොඩ එන්න වෙනවා නේද හරි අමාරු වැඩක් ගොඩෙන්න බැරි වුණොත් රහසේම මැරිලා යනවා. එතන ඉඳන් මගේ සියලු පශ්චත්තාපයන්, මගේ කායික වේදනා, මගේ බඩගින්න, මගේ පිපාසය නේද? කිසි කෙනෙකුට මට උදව් කරන්න බැරි තත්යකට පත් වෙනවද නැද්ද? නේද? හා අන්න එහෙම තමයි විපාක ලැබෙන ජීවිත ලැබුණාම තිරසංගත වෙලා ඉපදුනාම නේද? එක එක එක එක විපාක සහිත പ്രേතය භූතය මලයක් වෙලා ඉපදිලා තනියමම තනියමම ගෙවන්න යනවා පිළිලා. දැන් එකතු වෙලා වැරදි කරයි. හ්ම්, තැබෑරුමට යන්න බොහෝ දෙනෙක් කතා කරයි. වැරදි කරන්න බොහෝ දෙනෙක් කතා කරයි. වැරදි පොළඹවන්න බොහෝ දෙනෙක් කතා කරයි. සිල් දවසේ තෝප දූප කතා කර කර ඉඳ යන් අර පැත්තට කියලා කතා කරයි. <coughs> නේද? හ්ම්. ආ එහෙම නෑ නේද? එහෙම නෑ එහෙම නෑ. ඉතින් ඒ වගේ නොයේකුත් වැරදි කාරකම් අපේ අතින් වෙලා අන්තිමට විඳවන්න වෙන්නේ අපිටයි. ඒකින්ද මම බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ ජීවිතය ගොඩනගා ගන්නවා. අන් අය ඕනෑ අන් අය කරන අන් අය ඒ විදිහට වාසය කරාට මම එහෙම කරන්නේ නෑ කියලා ඔය අකුසල 44 ඉදිරියේම තමන් කොහොම හරි එකෙන් අයින් වෙන්න අදිෂ්ඨානය, වීරය, ඉවසීම ආදී යොදවලා ඒ අකුසලය යට කරගෙන මම මේ අකුසලයෙන් අයින් වෙලා කටයුතු කරනවා. මම එහෙම වෙන්නේ නැහැ. මම එහෙම වෙන්නේ නැහැ. මම එහෙම වෙන්නේ නැහැ. මේ අකුසලයෙන් අකුසලයේ භාවිතා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයකින් කුසීතකමෙන් අයින් වෙන්න අප්‍රමාදයෙන් අයින් වෙන්න බහුශ්‍රත භාවය වර්ධනය කරගන්න නේද? අපි කතා කරන්නේ ඔක්කොම නේද සිහියෙන් වාසය කරන්න හ්ම් සටකපට වෙන්නේ නැතුව කටයුතු කරන්න හ්ම් තමන්ගේ නැති ගුණ පෙන්වලා ලාභ ලබා ගන්න කටයුතු කරන්නේ නැතුව කටයුතු කරන්න කරපු වැරද්දවල් වහන්නේ නැතුව ඉන්න ඔය ඔක්කොම කාරණා 44ම සාකච්ඡා කරා. එතකොට අන්න ඒ රාගෙන් අයින් වී වාසය කරනවා කියලා අපි මේ 44 මතක තියාගෙන එකටවත් ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් ඒක යට කරගෙන යට කරගෙන ඒවට ඉඩ දෙන්නේ නැතිව ඒවා නැතුව වාසය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක තමයි ඒකට කියනවා සල්ලේක පරයය කියලා. මේක ධ්‍යාන බලයක් ලබාගෙන වාසය කිරීමෙන් ලැබෙන්නේ ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් ඊට වඩා මේක සල්ලේකයක් මේක කෙලෙස් අයින් කිරීමක් මේක කෙලෙස් අයින් කිරීමකට සුදුසු වෙන කාරණාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒක අරිට වැඩිය වටිනවා කියලා. හරිද? එහෙනම් නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය ගුණවන්ත වෙන්න වෙනවද නැද්ද? නේද? සීලවන්ත වෙන්න වෙන්න වෙනවද නැද්ද? නිකම්ම මේ මගේ ශරීරය දැනෙන්නේ නැතුව ගියෝය නේද? දන්නවද? දවස්වල <laughs> තියෙන විකාර ටික කොහොමද කියන්නේ? නේද? එක එක්කෙනා කියන මම ඒ සුවය අත්විඳා මොකද්ද මේ මොකද්ද වෙච්ච විදිහක් කියන්නේ නේද අරක වින්දා මේක වින්දා කියනවා ඉතින් හරීම අපි ධර්මානුකූලව සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකද්ද කියලා බලා ගන්නවා දැන් මම මෙහෙම අහනවා දැන් කෙනෙක් ප්‍රාණඝාතයෙන් නැත්නම් අපි තුමු කාමයේ වරදවා හැසිරීමේ හරිද නැත්නම් හිංසාකාරී අදහස් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව තත්පිටි කාගෙන් නවත්තනවා කියන එකනේ මේ කියන්නේ. හරි. නමුත් ඇතුලෙන් අදහස් එනවනම් ඒක පහසුද අපහසුද? ඒක අපහසුයි නමුත් එයා කරනවා. දැන් මේ කරන්නේ මොකද්ද අර? අපි කියන්නේ මේ අර අමු අමුවේ මරා දානවා කියන්නේ අර මේ අමුවෙන් නවත්ත ගන්න තාම. මට කියාගන්න වෙන වචනයක් නැති හින්දා මම එහෙම කියන්නේ. ඒක ඒක තද කරලා හිර කරලා තියාගන්නේ. නමුත් ඒක අපහසුයි. හරිද? සර්පෙක් එනවා ගෙට. පත්තය ගෙට එනවා කියන්නේ. දැන් හිතෙන්නේ මොකද්ද? එතන තෙරප්පුව ගණ්ඩායි හිතෙන්නේ හැම්බෙන්නේ. අර පොඩි කරණ්ඩායි හිතෙන්නේ. හිංසා කරණ්ඩායි හිතෙන්නේ. මොකටද මෙහි ආවේ කියලා? නේද? මං හදාගත්ත තැන කැලේ ඉන්න ඕන කෙනා මොකටද මෙහි ඉන්නේ කියලා දරුණු අදහස් එනවා. නමුත් අන්න අය හිංසාකාරී වෙද්දෙන් මම නම් වෙන්නේ නැහැ කියලා දැන් සල්ලේක් කරනේ ඉන්නේ. හරි මෙයා දත්පිරි කාගෙන නවත්ත ගන්න වැඩි. හරිද? එයාද පහසුවෙන් ඉන්නේ බලන්න පින්නත් නේ යම්කිසි කෙනෙක් කල්පනා කරනවා මේ පත්තෑ යා සරප්පුවෙන් පොඩි වුණොත්. එයාගේ බඩේ තියෙන ඉස්ම අහකට යනවා. නේද? එයාගේ ශරීරය පුටුස් කාලා පැලෙනවා. ඒ පැලෙනකොට මොනතරම් වේදනාවක් ඇති වෙනවද ඒ සත්‍යයට? ඊළඟට මැරෙන්න ඉස්සලා කොච්චර දුකක් විඳිනවද? මං එයාව අල්ලලා එළියට දැම්මොත් පොඩි කරලා කූඹි කනවා නේද? ඉතින් මොනතරම් වේදනාවක් විඳින්න වෙනවද මේ සතා ඇත්තටම දැනගෙන නෙවෙයි මගේ ගෙදරට ආවේ. එයා දන්නේ මේ අහවලාගේ ඔප්පුවය නේද මෙයාට සින්නක් කරලා ලියලා දීලා තියෙන එක. එයාට බෝඩ් එකක් කියව ගන්න විදියකුත් නැහැ. නේද? එයා මොකුත් දන්නේ නැහැ ඊවට වගේ ඔය යන ගමන් කොහේ යනවද කියලා දන්නේ නැත. එයා ඇවිල්ලා තියෙන. එයා දන්නේ අපේ ගෙදර කියලා. ඔන්න ඔය සිතුවිලි ටික આવොත් මේ සතාට මට වගේම රිදෙනවා කියලා සිතුවිලි ටික આવොත් යම් කිසි කෙනෙක්ගේ හිතක අන්න බලන්න ඒ වගේ මෙනෙහි කිරීමක් කරලා තිබ්බොත් ඒ වගේ මෙනෙහි කිරීමක් කරලා තියුණොත් එයාට එවැනි සිතුවිල්ලක් උපදිනවාද නැද්ද අර සතා දකිනකොටම නේද එහෙනම් එවැනි සිතුවිල්ල අර කාරණා 44ටම අපි කිව්වර අකුසල 44ටම ප්‍රතිවිරුද්ධ කුසලයක් උපදවා ගැනීම කුසල සිතක් උපදවාගෙන කුසල සිතක් ඒ අදාළ තැනේදී උපදින විදිහට අපි අපේ මානසිකාරය සකස් කිරීම ආන් එහෙම සකස් කරලා අර වැරද්දෙන් බේරෙනවා. ඉස්සෙල්ලා කිව්වේ අපි අන් අය හිංසාකාරී වන්නෝය අපි මෙහි එසේ නොවන්නෝය. අපි හිංසාකාරී වෙන්නේ නැහැ කියලා. හරිද? හැබැයි මේ විදිහට උනාට පස්සේ එයාට එයාට එයා කොහොමද වෙලා තියෙන්නේ? අන්නේ හිංසාකාරී වන්නෝය අපි අවිහිංසකයෝ වන්නෝය. ඇයි? දැන් මෙයාට කියන්න පුළුවන් මම අවිහිංසාවාදියෙක්. මට මගේ හිතේ අවිහිංසාව උපදිනවා දැන්. තේරෙනවද මම කියන්නේ? ඔය දෙක දෙකක් කියලා. හ්ම්. අනිත් අය හිංසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සල්ලේක පරිහායදී කොහොමද? අනිත් අය හිංසාකාරී දේවල් කරනවා අපි හිංසාකාරී දේවල් කරන්නේ නැහැ. නමුත් අවිහිංසාව නෙවෙයි හිතේ හිතේ හිංසාකාරී අදහස් උපදිනවා. නේද? එහෙම ජීවිතයක්ද වඩා වටින්නේ අවිහිංසා සිතුවිලි මං හින්දා කිසිම කිසි කෙනෙකුට වන් රිදවන්නේ නැහැ. හරිද? වචනකින්වත් මං කෙනෙක්ව රිදවන්නේ නැතුව ජීවත් වෙනවා. මේ ලෝකේ මිනිස්සු හරියට දුක් විඳිනවා. තරහ ගිහිල්ලා මට බයින කෙනා සැපෙන්ද මට බයින්නේ දුකෙන්ද මට බයින්නේ. තරහ ගිහිල්ලා මට බයිනවා මට දෙස් දෙවල් තියෙන කෙනා ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද? මට ඊර්ෂ්‍යා කරන්න උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද? ඒක නේද? එහෙනම් එයාලා දුක් විඳින අය නේද? ඈ මට ඉරිසියා කරන කෙනා දුක් විඳින කෙනෙක්. මට ගහන්න පයින් කෙනා දුක් විඳින කෙනෙක්. මං කේලා මට මං වෙනුවෙන් කේලම් කියන්න වෙහෙසන කෙනා දුක් විඳින කෙනෙක්. නේද? හා මට හොරෙන් කාමයේ වර්ධව හැසිරීමේ යෙදෙන්න සූදානම් වෙන එක්කෙනා. එයා හරි තීර්ද කෙනෙක් ස්වාමියෙක් හිතන්න තමගේ භාර්යාව ගැන භාර්යාව හිතනවා තමන්ගේ ස්වාමියාගේ හරි පීඩිත කෙනෙක්. එයා එයාට මේ ජීවිතයත් විනාශ කරගෙන එයා සසරත් විනාශ කරගන්න හදන්නේ. පර අඹුවන් පර ඉස්සීන් හොයපු අය එක රජගහ නුවර හිටිය එක පුද්ගලයෙක් പ്രേතයෙක් වෙලා අසුචි වලක ගිලිගිලි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ මේක දැක්කා. දැකලා කාරණාව ගැන හොයනකොටම කවුද මේ පරාඹුවන් හොයාගිය කෙනේ? ඒ പ്രേතයාට අසුචි වලින් ගොඩ එන්න බෑ අසුචි වලේ එරෙනවා. එයා ගිලිලා. ඔළුවත් එක්කම ගිලිනවා. හරි. ඉතින් එතකොට බලන්න අන්න නේද මේ අර කාමයේ වර්ධවා හැසිරෙන අය දැක අවිහිංසාව පුදවා ගන්න හැටි. හ්ම්. මෙයා මොනතරම් දුක්ඛිත තත්යකද මේ ජීවිත අනිතක යා මේ මේ මේ සිතුවිලි පහළ වෙච්ච දවසේ ඉඳලා එයා දුකෙන්ද තැපෙන්නේ? දුකෙන් නේද? එයාට මේ ලෝකෙට හොරෙන් බොහෝ දේවල් කරන්න එයා පිච්චි පිච්චි දැවි දැවි වංචා කර කර බොරු කර කර හැම නිවේෂේ හැම නිමේෂයකම අතුලාන්ත දැවිල්ලක් පිච්චිල්ලක් ඇති කරගෙන වාසය කරන කෙනෙක්. මෙහෙම කියනකොට පින්වත්නි හිතෙයි ඔය විදිහට ජීවත් වෙන එක හරි. හරි නෑනේ කියලා. නේද? එහෙම ජීවත් නොවිච්ච හින්දා අපි හරියට දුක් විඳිනවා. එහෙම සිතුවිලි අපි ළඟ තිබ්බේ නැති හින්දා දුක් විඳිනවා. හරි. මේකේ තේරුම තමන්ගේ භාර්යාව හෝ ස්වාමියා එවැනි වැරදි කරනකොට අවවාද දෙන්න දඬුවම් දෙන්න එපා කියන එකද? නෑ අවවාද දෙන්නත් ඕනේ දඬුවම් දෙන්නත් ඕනේ කළ හැකි දේවල් කරන්න ඕනේ. හැබැයි ඒ කරන්න ඕනේ කොහොමද? අතුලාන්ත අවිහිංසාව උපදවාගෙන හරිද අපේ හැම වෙලේම හිංසාකාරී අවිහිංසාව උපදවාගෙන දඬුවම් දෙනවා. ඒ ඒක ප්‍රායෝගිකද? අවිහිංසාවෙන් දඬුවම් දෙනවා කියන එක ප්‍රායෝගිකද? ප්‍රායෝගිකයි. ඇයි? මොකද මම මේ කරන්නේ ඒක? මගේ මගේ චේතනාව මොකද්ද? මේ මෙයා මේක කරපු හින්දා මම අත් කඩනවා, කකුල් කඩනවා, කට කඩනවා කියලා හරිද? එහෙම නෙවෙයි. නේද? එවැනි එවැනි දඬුවම් නෙවෙයි මෙයාට දඬුවම් දෙන දඬුවම් දෙනවා නම් දෙන්නේ මෙයා නැවත නැවත නැවත නැවත මේ වරදේ යෙදීමෙන් සසරම විනාශ මුඛයටපත් කරගන්නවා. දැන් මම ඒක දඬුවමෙන් හරි වළක්වලා යහපතක් උදා කරවන්න ඕනේ කියන පරම පවිත්‍ර චේතනාවකින් සරෙන් කතා කරනවා. අන්න ඒ தත්තර අපි අපේ හිත හදාගන්න. එතකොට අකුසල් බෝ වෙන්නේ නැහැ. නැත්තම් වෙන අයගේ වැරද්ද හින්දා අපි පරුස වෙනවා වෙන අය හින්දා වෙන අයගේ වැරදි හින්දා සමහර විට මනුෂ්‍ය ඝාතන පවා සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද අපේ අතින් මනුෂ්‍ය ඝාතනයක් වෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද කොහොමද අධික තරහක් ගියොත් එහෙම මොන හරි විශාල අසාධාරණයක් කරොත් එහෙම කවුරු හරි. එහෙනම් අපි බොහොම කල්පනාකාරී වෙන්න ඕන දැන් ඕන කරගන්න විදිහ තේරෙන්න ඕනේ. මේ කාරණා 44ම අරගෙන මොකද කරන්නේ? දැන් එයා අවිහිංසකයෙක් වෙලා ඉතින්ලා හිංසාවෙන් වැළකීලා සිටියා සිටින කෙනෙක් නේ දැන් අවිහිංසකයෙක් වුණා. කොහොමද අවිහිංසකයෙක් වෙන්නේ? හිංසාකාරී භවයේ ආදීනවත් අවිහිංසාවේ ආනිසංසයත් මෙනෙහි කරලා අවිහිංසාව ඇති වෙන රිදීම් පිච්චීම් දැවීම් ඇති කිරීමෙන් තමන්හා සමානව හිතලා මෛත්‍රිය ආදී තමන්ගේ හිතේ වර්ධන කෙනෙක් දකිනකොට අම්මා වාගේ තමන්ගේම අම්මා තමන්ගේම සහෝදරිය තමන්ගේම අයියා අක්කා වාගේ අදහසක් ඇති වෙන විදිහට හැමෝටම තියෙන එකම જાතියේ එකම ක්‍රමවේදයක් හැමෝම දුක් විඳිනවා හැමෝටම කෙනෙක්ියොත් විඳිනවා මේ විදිහට ධර්මය තුලින් අවශ්‍ය කරන දේශනාවල සඳහන් වෙන ආකාරයට අවිහිංසාව වර්ධනය කරගන්න අවශ්‍ය මෙනෙහි කිරීම සිද්ධ කරලා තමන්ගේ හිත අන් අය කෙරෙහි මම මගේ ලැබිච්ච ජීවිතය මාත්‍රයක්වත් අන් අයට රිදවීමක් ඇති වෙන්නේ නැති වෙන්න මේ ලෝකයේ මිනිස්සු විඳින්නා වූ අනන්ත අප්‍රමාණ දුක් ඇත්තේ ඒ දුකට මමත් දුකක් එකතු කරන්න ඕනේ නෑ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් මේ තියෙන දේවල් මදිවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන දේවල් ගැන බලාපොරොත්තුෙන් තණ්හාවෙන් හැම නිවේශයකම ඇතුලාන්ත රත්වීම් දැවීම් පිච්චීම් ඇති වෙන ආශ්‍රව උපදින సంతාන සහිත මිනිසුන් ඉවරක් නැති දුකක් විඳිනවාය මගෙත් මේ කටේ කිටේරියෙන් කොටලා නේද තවත් කෙනෙකුට මම දුකක් ඇති කරවන්නේ නැහැ ඒ විදිහට අවිහිංසකයෙක් බවට පත් වෙනවා කියලා ඒ අවිහිංසක සිතුවිලි හිංසාකාරී නොවන සිතුවිලි සෞම්‍ය සිතුවිලි තමන්ගේ හිතේ උපදවා ගැනීමයි කුසල උත්පාද පරයය කියලා කියන්නේ. ඒතර අර හැම කාරණාවකදීම එහෙමයි. හරිද? අර කලින් කතා කරපු හැම කාරණාවකදීම එහෙමයි. ඉතින් අපි එකක් දෙකක් ගමු තනින් තනින් හරි නේද? කාමයේ වර්ධවා හැසිරීම නැත්තම් හොරකම් කිරීම එතකොට ඒක තියෙන්නේ අන් අය අදින්නාදානා අදින්නාදානාවෙන් යුක්තව කටයුතු කරනවා අපි අදින්නාදානා පටිවිරතෝ අදින්නාදානයට හේතු වෙන ඇල්මක් ඇති වෙන සිතුවිලි වලට විරුද්ධ සිතුවිලි මගේ හිතේ උපදින විදිහට මම හදා ගන්නවා අනුන්ගේ දේවල් හොරකම් කිරීමෙන් අන් අයට ඇති වෙන පීඩාව අනුන්ගේ දේවල් හොරකම් කිරීමෙන් Tamanට ඇතිවෙන දේවල් නේද? ආදීනව ආනිසංස හොඳට මෙනෙහි කරපුවාම මට සිතුවිලි පහළ වෙනවා අඩුම තරමින් වැරදීමකකින්වත් අනුන්ගේ දෙයක් මගේ පැත්තට එන්නේ නැති විදිහට නේද මම සකස් කරගන්න ඕනේ කියලා. එහෙම අය පින්නත් ඇඟිල්ලෙන් ඇනලා පෙන්වා දෙන්න දෙයක් නැහැ. අඩුම ගානේ තමන් වැඩ කරන තැන රැකියාව කරන තැන භාවිතා කරන දුරකථනය පවා. හරිද? වෙන එකක් තියා මාසෙකට ගන්න පඩියට සාධාරණ මේ සේවයක් කරනවාද කියලා එයා හරි සැලකිලිමත් වෙනවා. හරි සැලකිලිමත් වෙනවා. එහෙම සිත් උපදිනවා යාළුවා. හරිද? නැංග ප්‍රාණඝාත ගැන කතා කරනකොට සමහර අය මගෙන් ඇවිල්ලා අහනවා. අපි පණ බෙහෙත් දෙනවා හම්දුනේ දරුවන්ට. මොකද වෙන්නේ? කියලා. ඉතින් මේ ඒ ඒ තරමට මෙහාට මේ අපේ මිනිස්සු මගෙන් ඕන තරම් අහලා තියෙනවා. හරි. ඒ තරමටම සැලකිලිමත්ව තමන්ගේ රැකියාවල් කරන අය. හ්ම් සමහර පරීක්ෂණාගාරවල කටයුතු කරන අය මගෙන් අහලා තියෙනවා අපි මේ මේ මේ දේවල් මේ මේ සංයෝග මේවට මිශ්‍ර කරනවා සුද්ධ ජීවීන් මැරෙනවද මේ වැනි. එහෙම වුණොත් එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා මගෙන් අහලා තියෙනවා. ඒ ඒ තරම් සැලකිලිමත් ප්‍රාණඝාතයෙන් වැළකීලාම ජීවත් වෙන්න උත්සාහ කරන සිත් උපදින අය ඉන්නවා. හරිද? ආන්ගේ සිතයි උපදවා ගන්න ඕනේ. හරිද? මේකදී බුදුරජාණන් වහන්සේ පුදුම කාරණාවක් දේශනා කරනවා. සිතේ සිත මේ ආකාරයට පවත්වා ගැනීම කොයිතරම්නම් වටිනවද මේ චිත්තුප්පාද පරියාය ගැන දේශනා කරනවා කයෙන් වචනයෙන් සිද්ධ වෙන දේවල් ගැන කුමන කතාවක්ද කියලා මේ චිත්තුත්පාද පරයයේදී සිතේ උපදින දේ නැති කිරීමට උත්සාහ කරන කෙනාගේ කයෙන් වචනයෙන් උපදින දේ ගැන කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. හරි. ඉතින් බලන්න මේක අපි තේරුම් ගන්න තේරුම් ගන්නම ඕනේ. කයෙන් වචනයෙන් වැරද්දක් වෙන්නේ කොහොමද සිතක ඒ අකුසලය ඇති වෙලා ප්‍රබල වුණොත්ද නැද්ද? කාට හරි ගහන එකක් ගැන කියන්නකෝ. මං හිංසා කරන ක්‍රමයේ විදිහට හදාගන්නේ දෙකක් දෙනවා කියලා. හරි ඉතින්ලාම මට තමයි තරහ උපදින්නේ. අන්න තරහ උපදිනකොට ඒ තරහ ඉපදිලා මොකද වෙන්නේ? එන්න එන්න එන්න එන්න එන්න නේද අපි හිතමු කවුරු හරි නුරුස්සන වැඩක් කරනවා එන්න එන්න එන්න එන්න මගේ තරහ මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. වර්ධනය වෙලා වර්ධනය වෙලා එක ඉවසගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා එක සීමාවක් පයින්නවා. නේද? අන්න ඒ සීමාව පැන ගමම හිංසා කරනවා යාට. හරි? අන්න බලන්න එතකොට දැන් අවිහිංසකයෙක් අවිහිංසකයෙක් විදිහට නැත්නම් අවිහිංසා සිතුවිලි උපදින කෙනෙක් විදිහට තමන්ගේ හිත සකස් කරගෙන නම් කුසල උත්පාද පරයය භාවිතා කරලා නම් මොකද වෙන්නේ? හිංසාකාරී අදහස එන්නේ නැහැ. එහෙනම් වචනයට යයිද? නැහැ. සිතේම කුසලයේ උපදිනවා නම් අකුසලයේ වෙනුවට වචනයට යයිද? ක්‍රියාවට යයිද? නැහැ. නේද? එහෙනම් චිත්ත උත්පාද පරයය ගැන කතා කරනවා නම් වචන ක්‍රියා ගැන කවර කවර කතාවක්ද? නේද? ඒ නිසා චිත්තුත්පාදයේම මූලික කොට බුදුරජාන් වහන්සේ දේශනා කරා හිතේ ඒ කියන්නේ අපි පාරේ බැහැලා යනකොට වෙනදා අකුසල් උපදින තැන්වල මෙදා උපදින්නේ කුසල් සිතුවිලි කුසල් සිතුවිලි උපදිනවා හරිද ඒ විදිහට හැමදේම සිහිය නැතුව දැන් අපි කිව්වා උපට්ඨිත සති කියලා මුට්ටස් සති කියලා කියන්නේ අකුසලය සිහිය නැතුව වාසය කිරීම හරිද එයාට එයාට පංච පාදානස්කන්ධය ගැන සිහිය නැහැ හරිද වෙනදා ආහාරයක් දැක්කහම එයාට උපදින්නේ අපේ නැවත වාරයක් අරක ගිල ගන්න තියෙනවා නම් කියලා. හරිද? ඒ පිළිබඳ කෑදර සිත් උපදිනවා. ගිජු සිත් ගිජු සිත් උපදිනවා. හ්ම්. ඊළඟට දැන් කන්ට දැන් කන්ට තියෙනවා දැන් කන්ට තියෙනවා කියලා පුදුම හදිසියක් ඇති වෙනවා. ඒ ඔක්කොම ක්‍රියාත්මක භාවයට එන්නේ අතුලාන්ත රත් වීමක් සමග තමන්ගේ සිතේ. නේද? මම ඊයේත් මතක් කරා වගේ ඒ ආහාරය දැක්කහම මට එකපාරටම ආසාවක් උපදිනවා. ඒකත් එක්කම මට මෙන්න මේ වගේ සිතුවිල්ලක් උපදිනවා. මං ඕවා කොච්චර කාලා තියෙනවද? හරිද? හිතන්න මොහොතකට එහෙම සිතුවිල්ලක් ආවොත් කොච්චරනම් මේ උගුරෙන් පල්ලයට ඔය ආහාරය ගිහිලා තියෙනවද? තවත් එක සැරයක් ගියා කියලා ඇති වෙන්නේ ඇතිවීමක් වෙන්නේ නෑ. නේද? දිවේ හටගෙන ඇති වෙලා නැති වෙලා යන වේදනාව විතරයි දැන් මගේ බඩත් පිරලා තියෙන්නේ මට අගුණ ආහාරයක් ඕක නේද? එහෙනම් මම මේකෙන් වැළකීලා ඉන්නවා කියලා පින්නත් ඒ ජීවිතය කොයිතරම්නම් සංවිධානාත්මක වෙනවද කියන්න බලන්න. නේද? තමන්ට ලාභය සඳහා රේකුත් බොරු බේගල්ලා දැරලා දානවා. සටගතිය කියලා අපි කතා කරේ නේද? ඈ බොරු විතර නෙවෙයි එක එක වංචනික කතා වංචනික වැඩ කරනවා තමන්ගේ යහපත සඳහා කියලා. එතකොට කෙනෙක් ඇත්තටම එයාට මේ මැරෙන ටිකට එයාට සිතුවිල්ලක් උපදින්න පටන් ගන්නවා මේ මැරෙන ටිකට මොන අහවල් වංචාවක්ද මොකට මං අනිත් අය රවට්ටනවද රවට්ටලා මං ගන්න දේවල් මොකටද නේද බොරු කියලා රවට්ටලා මං එකතු කරගන්න දේවල් ඔක්කොම දාලා යන්න වෙනවා කියලා මම ඒ රවට්ටීමෙන් වෙන කෙනෙක් රවට්ටීමෙන් ඇති වෙන පීඩාව වෙන කෙනෙක් රවට්ටන්න ඇති වෙන අදහස වෙනුවට එයාට කවදාකවත් රවට්ටන ලාභ ප්‍රයෝජන ගන්න අදහසක් ඇති වෙනවා මම පාරේ බහලා හිඟා කාලා ජීවත් වෙනවා. ඒක මට සැපයි. නැත්තම් දෙයක් ඉල්ලගෙන ජීවත් වෙනවා. ඇත්ත කියලා ජීවත් වෙනවා. නේද? සමහර ඇත්තන්ට හරියට අර මුසාවාදා වේරමණී. මුසාවාදා පටිවිරතෝ. මුසාවාදේ වැළකීමේ හිත උපදින්න ඕනේ හැමදේම. ඇයි මම ඔක මතක් කරා. මේ ඒ හිත උපදින්නේ මේ සමහර අයට ඒක ඇත්ත තේරෙන්නේ ඒ හිත උපදින්නේ මතකද මං කිව්වා බොරු කියලා ජීවත් වෙන එක ලේසිද නැද්ද? බොරු කියලා ජීවත් වෙන එක හරි ලේසි. ජීවත් වෙන්න හරි ලේසි බොරු කියනකොට. අනිත් අයගේ හිතේ දෙන්නෙත් නැහැ. නේද? ඔන්න මට මම කාට හරි පොරොන්දු වුණා එනවා කියලා දෙකට. හරිද? අද වෙලා පොරොන්දු වුණා. නැත්නම් උදේ 8ට එනවා කියලා පොරොන්දු වුණා. මට හතම මාර වෙනා නිින්ද ගියා. හරිද? දැන් මම දන්නවා කට්ටිය බලන් ඉන්නවා කියලා. දැන් මගෙන් කෝල් කරලා අහනවා. හරිද? දැන් මම මොකද කියන්න ඕනේ? හරියට ට්‍රැෆික් නේද? එහෙම හොඳ නැද්ද එහෙම කියන එක? නිින්ද ගියා ගම අර හිතත් දෙන්නේ නැහැ නිකන් මං ගැන උනන්දුවක් නැහැ නේද? මං ගැන උනන්දුවක් නැහැ කියලා හිතා මේ ගෙදර ඉන්නේ කියන්නේ මොකද්ද? මේ හරියට ට්‍රැෆික් නේද? දැන් ඉතින් හොඳටම පරක් වෙනවා කියලා දන්නවනේ ඊළඟට කියන මාර වැඩේනුනේ බලන්නකො මේ කිට්ටුව ඉන්නේ පැච් එකක් ගියානේ පොඩ්ඩක් ඉඳ දාගත්ත ගමන් එනවා හොඳද එහෙම? හොඳයි නේද කතික? අරයාගේ හිත රිද්දන්නේ නැතුව මම බොරු කියා ජීවත් වුණා. ලේසි, හරි ලේසි. මාව හැදෙයිද උනාට? නෑ පින්නත් නී. හරිද? ඔය ඇත්තම ඇත්ත මට නිින්ද ගියා. හරිද? මට කාරණාවක් හින්දා නිින්ද ගියා. මං අහනවා ඊළඟ දවසේ මට නිින්ද ඇයිද එතකොට? මගෙන් සිද්ධ වෙන වැරද්ද පිළිබඳ මම සත්‍යවාදීව ඇත්තම කතා කරලා ජීවත් වෙනවා නම් ඊළඟ දවසේ මගේ නිවැරදිභාවය පිණිස හැමදාම මට නිින්දයයිද නෑ බය උපදිනවා එතකොට හිතේ නේද ඇත්ත කියන මනුස්සයා ඉක්මනට හැදෙනවා හරිද බොරුවෙන් බොරුව කියන්න ගිහිල්ලා හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද දැන් ඔන්න කොයි හරියද වගේ පැච් එක ගිහිලා තියෙන්නේ ආ අපිත් ඉන්නේ ඒ හරියම තමයි දැන් හරිනේ නේද ඈ එක බොරුවක් කියන්න ගියාම තව අන්න අහවලත් ඉන්නවක මං එනවා උතෙන් එවන්නම්ක ඉක්මනට උදව් කරන්න කියලා ඔන්න එයා පැත්තේ කියනවා. දැන් මොකද කරන්න වෙන්නේ? ඉතින් ඔය ඒකුත් දේවල් නේද එකකට එකක් එකට එකක් කියන්න වෙනවා පස්සේ ඒවා ගැන කල්පනා කරන්න වෙනවා. ඒක දැන් බොහෝ අන් අය රැවටීමෙන් බොහෝ පාපයන් <clears throat> සිද්ධ වෙනවා විතරක් නෙවෙයි තමන්ගේ සමාධිය නැති වෙනවා. හරිද? මම මේ අයට ආරාධනා කරනවා ඇත්තම කියලා සතියක් දෙකක් ජීවත් වෙලා බලන්නකෝ. ඕන එකක් උන දෙන්න. වෙන පාඩුවක් උන දෙන්න. හරිද? මම අද පටන් සත්‍යවාදීවම කියලා සල්ලේක් කරන්නේ කරගන්න ඕනේ. මම අද පටන් බොරුවෙන් වැළකීලාම ජීවත් වන්නේක් වන්නේය කියලා ඔන්න සල්ලේකේ පටන් ගන්නවා අපි. බුදුහාමුදුරුවන්ට ගෞරව කිරීමක් ඒක. නේද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට මම හැසිරෙන්න පටන් ගන්නවා කියලා මොකද කරන්නේ? අන් අය බොරු කියා ඔහේ ජීවත් වුණ දෙන් මම නම් බොරු කියන්නේ නැහැ කියලා මම සත්‍යවාදීව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා බොරුවෙන් වැළකීලා ජීවත් වෙනවා විතරක් නෙවෙයි දැන් මොකද කරන්නේ ටික දවසක් යනකොට මෙයාට මේකේ තියෙන ආනිසංශ දැනෙනකොට තමන්ගේ අතුලාන්ත ප්‍රීතිය දැනෙනකොට හරිද බොරුවෙන් වැළකීම කියන සිතුවිල්ල හැම වෙලේම උපදිනවා සත්‍යවාදීව ජීවත් වෙන්න ඕනේ ඇත්තෙන් ඇත්ත කියලා ජීවත් වෙනවා ඕනම තැනකදී මම ඇත්ත කියනවා කියලා බොරුවෙන් වැළකීමේ බොළුවෙන් වෙන්වීමේ සිතුවිල්ල සිතුවිලි උපදින්න පටන් ගන්නවා. බොරුවෙන් මං වෙන් වෙලා ඉන්න ඕනේ කියන්නේ කුසල සිතුවිල්ල. හරිද? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ඇති වෙච්ච කෙනා ඒ ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක භාවයට යන්න දෙන්නේ නැතුව ඊර්ෂ්‍යාව නැත් එක්ක ඉන්නවා කියලා ගත්ත අදිස්ථානයත් එක්ක වෙනදා අනුන්ගේ දියුණුව දැක්කහම ඊර්ෂ්‍යාවෙන් පිපිරෙන හිත් පහළ වෙලා තනියම පිච්චිච්ච කෙනා හරිද දැන් ටික දවසකින් පුරුදු වෙලා දැන් එයාට හිතෙනවා අනේ කවුරු හරි හොඳින් ජීවත් වෙනවා නම් කොච්චර කොච්චර දෙයක්ද නේද මේ ලෝකයේ මෙච්චර ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවා ගෙවල් නැතුව ඉන්නවා වාහන නැතුව ඉන්නවා කැප නැතුව ඉන්නවා නේද බොහෝ දුක් විඳිනවා කොතන හරි එක්කෙනෙක් හරි මේ වගේ නේද සුවදායකව ජීවත් වෙනවා නම් භවභෝග සම්පත් ඇතුව ජීවත් වෙනවා නම් ඉහළට දියුණු වෙනවා නම් එයා හින්දා කී දෙනෙක් නම් කී දෙනෙක් නම් ජීවත් වෙන්න එයා හින්දා රැකියා අවස්ථා ලැබෙනවද? නේද? එයා හින්දා එයාගේ පවුලේ අය සුවපත්ව ජීවත් වෙනවා. එයාගේ ඥාතීන් සුවපත්ව ජීවත් වෙනවා. අනේ කොච්චර දෙයක්ද මේ ලෝකේ කොච්චර දුකයිද නේද? මේ දුක් සහිත ලෝකයේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මෙහෙම ජීවත් වෙනවනේ කියලා මුදිතාවක් අනුන්ගේ සැපය දැක සතුටක් හිතේ ඇතිවන්නේ නම් ඒ ජීවිතේ සැහැල් වෙනවද නැද්ද? නේද? අන්න බලන්න මුදිතා ගුණය තමන්ගේ හිතේ උපදවා ගන්න ඕනේ. ඒ ඒ ඒ ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධව තමන්ගේ සිතේ කුසලයේ උපදින්න පටන් ගන්නවා පින්වත්. ඒක ඒ තැනත්තාට නිවන් දැකීමටම හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරිද බොහෝ ඊර්ෂ්‍යා සහගත ක්‍රියාවන්ගෙන් එයා අයින් වෙලා දැන් වෙනද වගේ දැන් එයාට ඊර්ෂ්‍යාව යටපත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊර්ෂ්‍යාව යටපත් කරන්න දෙයක් නැහැ. ඇයි ඒ? වෙනදා වටපිට බලනකොට අහනකොට දකිනකොට විඳිනකොට ලෝකයේ අරමුණු වෙනකොට ඊර්ෂියාව ඇති වෙච්ච කෙනාගේ හිතේ දැන් ඊර්ෂියාව වෙනුවට සතුටක් සහිත මුදිතාව උපදිනවා. මේ චරිතය සම්පූර්ණයෙන් උඩි අටිකුර වෙලා. අන්න ඒ ඒ ක්‍රමයට ඒ මුදිතාව සකස් කර ගැනීමට කියනවා කුසල උත්පාද පරියාය කියලා. හරි? හා දැන් එතකොට සීලවන්තයි ගුණවන්තයි ඒ වගේ අය බුද්ධ ශාසනයේ හික්මෙන අය ඊ타ත්ම සාර්ථක ගුණවන්ත මිනිස්සු බවට පත් වෙන්නේ එහෙමයි. තවත් කෙනෙක් කියලා දකින්නේ තවත් කෙනෙක් තමන්ව හුවා දක්ව ගන්නෙ නෑ. හරිද? ඇයි? අතිමානයෙන් අපි කතා කරේ නේද ඊයේ? අනතිමානීව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා ආයා. ධර්මයේ හින්දාවක්වත් මාන්නයක් ඇති කරගන්නේ නෑ. ධර්මයේ හින්දාවක්වත් මම තමයි ඔක්කොම දන්නේ. අන් අය මොකවත් දන්නේ නැතය. අන් අය මොකවත් දන්නේ නැතය. මම තමයි ඔක්කොම දන්නේ කියලා මාන්නයක් උපදවා ගන්නේ නැහැ. හරිද? එහෙම මාන්නයක් මොකද? මම අපාය යන තිලිට ගඩක් ඕන තරම් තියෙනවා. ඇයි? මේ ආයත වැඩිය සියුම්ව පාපයන් සියුම්ම යම් යම් වැරදි හින්දා බොහෝ පාපයන් ඒක රාශී වෙන්න පුළුවන්. ඇයි? මං යැපෙන්නේ අනුන්ගේ මං කියන්නේ මං ගැන නේද? මං යැපෙන්නේ අනුන්ගෙන් මං යැපෙන්නේ බුදුහාමුදුරන්ගෙන්. මට දාන ටික හදලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මට ඇඳුම් හොයලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. නේද? බුදුරජාණන් වහන්සේ චීවරේ පුරෝපු හැටියට මේ චීවරේ පුරවන හින්දා මේ අත මට ගෞරවය කරන්නේ. දාන දෙන්නේ ඒකද නැද්ද? හා ආවාස හදලා පූජා කරන්නේ ඇයි? බුදුහාමුදුරන්ගේ දරුවෙක් වෙච්ච හින්දා. එහෙනම් මට මේවා ටික ඔක්කොම සකස් කරලා දුන්නේ කවුද? මේ ශාසනය සකස් කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් මට ඒව අරගෙන මේ අය තමන්ග හම්බ කරගෙන නටන නාටකම වගේ නෙමෙයි මන් නාටකම නටුවොත් එහෙම ඒක ඊට වැඩිය බොහෝ වාර ගණක් විපාක වැඩි. එතන සුවදායක සිතක් ඇති කර ගැනීමට ඒ වගේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම කරනකොට අපිට නේද මාන්නය අඩු වෙලා නේද බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් දැන් අපි මේ කියන බණ කියනකොට මේ කොහොමද මේ කියන්නේ? අලෝගෙන කියන්නේ. නේද? දැන් සල්ලේක සූත්‍රයෙන් බණ කියන්න ඕනේ නැහැ. මම නම් මේවා කරේ. සල්ලේක සූත්‍රය කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක්. නේද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු සල්ලේක සූත්‍රයට කිට්ටුවත් කරන්න පුළුවන් කමක් අපිට ඇත්තේ නැහැ. නේද? එතකොට මේ අලෝගෙන අමාරුවෙන් නේද? අමාරුවෙන් බැරි මරගාතේ නේද බුදුරජාණන් වහන්සේ ඉතර දාන කියන්නේ නිකන් ඇඹරිලා වගේ වැඩිලා මේ බණ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේත් එක්ක මේ කියාගන්න බැරුව දඟලනවා. නේද? ඒක දැනෙන්න ඕන අපිට. මම කොච්චර පුංචි මිනිහෙක්ද කියලා දැනෙන්න ඕනේ. හරිද? අන්න එහෙම හැම වෙලාවෙම තමන්ගේ මානය නෙවෙයි අනතිමානී ගුණය ඉස්තොල නැගින්න ඕනේ. ඒතර අර මම සාකච්ඡා කරපු 44 ේදීම අපි ඒ ටික ආපහු අරගෙන නිවසේදී කතා කරපුවා නැත්නම් සල්ලේක සූත්‍රය හොයාගන්න මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ මූලපරියාය වර්ගයේ 8 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ මේ කාරණා ටික තියෙනවා. හරිද? අරගෙන එක එක එක එක බලන්න. මොනවද කියලා. බලලා ඒ හැම එකකින්ම අයින් වෙලා ඒකට ප්‍රතිවිරුද්ධ කුසලය මගේ හිතේ ඉපදුනාද ඉපදුනාද ඉපදුනාද ඉපදුනාද කියලා බල බල බල බල උපදවා ගන්න ඕනේ. තමන්ගේ හිත කුසල් උපදින හිතක් බවට පත් කරගන්න ඕනේ ප්‍රත්‍යවේක්ෂා කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර හැම වෙලේම මේක අර අපි දැන් මොන හරි කරන්න ගියාම චෙක් කර කර බලනවා නැවත නැවත නැවත නැවත පරීක්ෂා කර කර බලනවා නේද? පිරික්සමින් පිරික්සමින් බලනවා දැන් මේක හරි ගිහිල්ලා දැන් ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන අය දැන් උත්සවයේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? කාණාක් ඇහෙලෙන්නේ 1 2 1 2 කියනවා 3 කියනවා 4 කියනවා නේද? බානට ඉතල ඔවා තමයි අපිට ඇහෙන්නේ. <laughs> මොකද ඒ කරන්නේ? හරියට වැඩ කරනවද කියලා බලනවා. හැමෝම තමන් ළඟ තමන් පාවිච්චි කරන උපකරණය හරියට වැඩ කරනවද කියලා බලනවා. ඒ වගේ අපි නිවන් දකින්න පාවිච්චි කරන උපකරණය මොකද්ද? මානසිකාරය අපේ. නේද? මේක හරියට වැඩ කරනවද කියලා මේ කාරණා 44ත් එක්ක බලන්න. මේ කාරණා 44ට අදාළ කුසලසිත දැන් මගට ඉපදෙනවද? කුසලසිත ඉපදෙනවද? කොහො ඉපදෙනවද කුසලසිත කියලා බලන්න. හරිද? ඇඬුණා නම් කොහොමද කුසලසිත උපදවා ගන්න? අනුන්ගේ නපුරු වදනයකට ඇඬුණා. අරහේ තියෙන උපපත්තිත සති කියලා. එහෙනම් මේ මුට්ට සති කියලා අඬලා තියෙන්නේ. සිහිය නැතුව හඬලා තියෙන්නේ. මොකද මේ අරක වෙනස් වෙනවා ඒක වෙනස් වෙනවා කියලා සිහිය නැති වෙලා. ලෝකේ තියෙන හැමදේම වෙනස් වෙනවා නම් අනුන්ගේ කරුණාවන්ත වචනේ නපුරු වචනේ වෙනව බව දැනගෙන හිටියේ නැද්ද? අනුන්ගේ ආදරේ අනාදරේ වෙනව බව දැනගෙන හිටියේ නැද්ද? එහෙනම් අසිහියෙන් ඉඳලා තියෙන්නේ. එහෙනම් සිහිය උපදවා ගන්න ඕනේ. හ්ම්. ආන්ගේ විදිහට හැම පැත්තකින්ම මේ හිත තල්ලු කර කර හදන්න. ඒකටයි අපි කාරණා 44 බණ 10කදී සාකච්ඡා කරේ. ආය ආය කතා කරන්න ඕනේ නෑ ඒක. හරිද? එතකොට දැන් කුසල උත්පාද පරයය සල්ලේක පරයය සහ කුසල උත්පාද දත්මිතිකාගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ හැමදාම. කුසලසිත දත්මිතිකාගෙන නවත්ත ගන්නවා කියන එක සල්ලේක පරයය කියලා අපිට නිකන් අනුමාන වශයෙන් කියන්න පුළුවන්. නෑ කුසලය තමන්ගේ හිතේ උපදින විදිහට සකස් කරගන්න. ඉතින් තමන් පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස හිත පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස සකස් කරගන්න වැඩපිළිවෙලකට යන්න හාත්පසින්ම රවුම් කරගෙන හැම පැත්තකින්ම ආරක්ෂා සපයාගෙන ඉස්සරහට යන්න. හරි. ඉතින් ඒක තමයි කුසල උත්පාද පරියය අපි ඊළඟ දවසේ හෙට දවසේ කතා කරමු. පරික්‍රමණ පරියය කියන්නේ මොකක්ද කියලා. ඉතින් හැමෝටම බොහෝම බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා. ධර්ම දේශනාව සඳහා දායකත්වය දැරීම පිළිබඳව නිවසේ ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඇත්තන් ඒ ඇතුළ ජනිත වුණා සියලු කුසල ධර්මයන්ද ධර්ම දේශනා කළා මගේ තුල ජනිත වුණාම සියලු කුසල ධර්මයන්ද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දල්පු මේ මැදිරියේ ඉන්න මේ පින්වත් පිරිසට අනුමෝදන් වේවා. ඒ අත්න්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති